උතුම් දේ ලියවෝ ගෞරව සම්ප්‍රයුක්ත වෙති. එවන් දේ කියවෝ ලොව දිනන්නෝ වෙති. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ හිතුවක්කාර සුළඟ නමින් නවකතාවක් මං කියවුවා මේ මෑතක ඒ නවකතාව ලියාපු නවකතා කතුවරිය ඊට කලින් නවකතා කීපයක්ම ලියලා තියෙනවා. දේදුනු සිත්තම් කියලා එකක් තව කිඳුරංගනා නමින් තව කතාවක් හිමිදි කියලා තව නවකතාවක් නිම්සලා ඒ වගේම නෙත්කිනි 1 2 කොටස් දෙකක් ගිනි අඟුරු කියලා නවකතාවක්. මෙහෙන්දි 1 2 ඒකත් කොටස් දෙකක්. ඉතින් දැන් මේ නව කතා කීපයක් ලියලා මේ නව කතා ලිවීමේ පරිචයක් ඇති ලේඛිකාවක්, තරුණ ලේඛිකාවක්. ඇගේ මේ අලුත්ම නව කතාව තමයි හිතුවක්කාර සුළඟ. ඇය අකිලා නදිශානි බණ්ඩාර. පෙරවදනට අවිත් ඉන්නවා අපේ ආරාධනාව අනුව අකිලා බොහොම සන්තෝෂයි ඔබ පැමිණීම ගැන ඔබ නවකතා කීපයක් ලියලා තියෙනවා. මේ නවකතාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඔබ කලින් ලියාපු නවකතා ගැන යමක් සාකච්ඡා කරමු. ඒක අපේ අසන්නන්ට වැදගත් වෙයි. ඒ කලින් ලියාපු නවකතා ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ අකිලා? මම මුලින්ම නවකතාවක් ලියන්නේ පාසල් යන කාලයේදී මගේ පාසල් මිත්‍ර මිත්‍රියෝ ඒ ලියපු නවකතා බොහොම ආසාවෙන් කියෙව්වා. ඒ කියන්නේ මේ ඉස්කෝලේ ඉගෙන ගන්නකොට. ඔව් ඉස්කෝලේ ඉගෙන ගන්න කාලෙදී ඒ කියන්නේ මේ අත් පිටපත් තමයි මගේ යාළුවෝ ගොඩක් කියවලා තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ කීවෙනි පන්ති වගේ ඉන්නකොටද? 9 ශ්‍රේණියේදී තමයි. ආ 9 ශ්‍රේණියෙන්දී. පළවෙනි මම නවකතාව ලියන්නේ. ඒක තමයි දේදුන සිත්තන් නමින් මේ වෙද්දී මුද්‍රණය වෙලා තියෙන්නේ. ආ ඒ වයසත් එක්ක ඉතින් ඒ වගේ නමක් එන්න ඕනේ <laughs> ඒ ලැබිච්ච මේ උත්තේජනය තමයි මොකද ගොඩක් කට්ටිය ආසාවෙන් කියවන මම දැක්කා. එතනදී තමයි මට හිතෙන්නේ දිගටම මගේ මුද්‍රණයක් කළා. ඔව්. කරන්න ඕනේ කියලා පස්සේ මම මුද්‍රණය කරා. මුද්‍රණය කළා නම් දැන් අසර කීපයක් වෙනවා. එතනින් තමයි මම නවකතාවට ප්‍රවිෂ්ට වෙන්නේ. මම නවකතාවට ප්‍රවිෂ්ට වීම අහඹුවක් නොවන අහඹුවක් විදිහට තමයි. ඒ මොකද අහඹුවක් නොවන අහඹුවක් කියන්නේ ඒ කියන්නේ දැන් එහෙම ලිව්වට නවකතාව ලියන කාලේ මුලින්ම මට හිතුනේ නෑ කවදාවත් පොතක් මුද්‍රණය කරනවා වගේ තැනකට මට එන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒ කාලේ මම මේක දැක්කේ ගොඩක් මහා ලොකු කාර්යයක් විදිහට මම කියවලා තියෙන ලේඛකයන්ගේ පොත් ගත්තාම ඒ අයගේ මට්ටමට මට එන්න බෑ කියන එක මම දැනගෙන හිටියා. එහෙම කරන්න හොඳ නැති බව මට හිතෙනවා. මොකද අපි පොත් එක්කම ඉන්න අය අපි යාළුවව ඇදහැව්වා. දෙවිවරු නෙමෙයි අපි ඇත්තටම ඇදහැව්වේ. ඒ පොත් ලියපු ලේඛකයෝ ඉතින් මම කොහොමද ඒ අයගේ මට්ටමට එන්නේ කියලා ඉතින් කවදාවත් කරන්න බැරි දෙයක් සිදුවීම මට මේ මොහොතේ මේ සාකච්ඡාව යන අතර වෙලාවෙදි මට තාමත් පුදුමයක් කොහොමද මම පොතක් මුද්‍රණය කරේ කියන එක ඉතින් මගේ හැකියාවට තම ඒ අවස්ථාව ලැබුණේ කියලා මම විශ්වාස කරනවා. ඔව් නමුත් දැන් එහෙම හිතෙන්න පුළුවන්. ඔබට අත්දැකීම් අඩු නිසා. නමුත් ඒ ධෛර්ය වීර්ය බොහොම වැදගත් නේද? ඒක නිකන් හීනමානයක් වගේ ඇති කරගෙන පසුබෑවනම් එහෙම ඒක අපරාධයක් නේද? එතකොට දැන් එදා ඒ ලියපු නව කතා දැන් අවුරුදු ගානකට කලින්නේ ඊට පස්සේ 15ක් ඔව් 15ක් විතරනේ ඔය ඉස්කෝලේ යන කාලේනේ එතකොට ඒ එදායි අදයි අතරේ ඔබ නව කතා මුගක් කියවන්න ඇති අපේ ප්‍රවීණ ලේඛකයන්ගේ නව කතා, ආධුනික ලේඛකයන්ගේ නව කතා, ඒ වගේම විදේශ නව කතා මුල් ඒවා හරි පරිවර්තන මාර්ග ගැන කියවන්න ඇති. ඒ අනුව ඒ කාලය තුල ඔබගේ යම්කිසි නව කතාව පිළිබඳ අවබෝධය පුළුල් වෙලා ඇති. ඒ හිතන පතන විදිහ වෙනස් වෙලා ඇති. එතකොට ඒ බඳු තත්වයක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ හිතුවක්කාර සුළඟ එන්නේ නේද? ඔබ මේ අලුත්ම නව කතාවක් නේද? ඔව් දැන් මේ නව කතාවයි එදා ඊට කලින් ලියවිච්ච ඒ නව කතාවයි සසඳනකොට ඔබට පේන ඔබගෙම ඒ පරිණාමය ඒ වර්ධනය කොහොමද සිද්ධ වෙලා තියෙන්නේ? මුලින්ම ලියපු නව කතාවයි හිතුවක්කාර සොළඟ විදිහට ආපු අන්තිම නව කතාවයි එක බලද්දී භාෂාවේ සහ අන්තර්ගතයේ ලොකු වෙනස් වීමක් සිදු වෙලා තියෙනවා. මොකද මීට අවුරුදු 15කට කලින් හිටපුමව නෙවෙයි දැන් ඉන්නේ දැන් සමාජ අවබෝධය වගේ දේවල් ගොඩක් ලැබිලා තියෙනවා අධ්‍යාපනයේ හැම පැත්තෙම. ඒ කලින් නවකතාවල මොන මොන අත්දැකීම්ද ගැඹෙලා තිබුණේ? ඔව් ඒක තමයි මම දැන් කියන්න ලෑස්තුනේ. මේ මගේ නවකතාවට හැමතිස්සෙම විශේෂ වෙන්නේ ආදරය. ආදරය මේ හැම පොතක් ඇතුළෙම තියෙනවා. මේ වෙද්දි ගොඩක් පාඨකයෝ පොත් අතරින් ඈත් වෙලා පරිගණකයෙන් වෙනත් ක්‍රම සොයාගෙන තියෙනවා පොත් කියවන්න. මුල් කාලයට වඩා පොතක් මිලදී අරගෙන කෙනෙක් පොතක් කියවන්න පෙළඹෙනවා හරි අඩුයි. මම උත්සාහ කරේ එහෙම පොතෙන් පතෙන් ඈත් වෙන පොතක් මිලදී අරගෙන පොත් වලින් ඈත් වෙන තරුණ තරුණියෝ කොහොමද පොතකට යොමු කරගන්නේ කියන දේ තමයි මම මෙතනදී බැලුවේ. සම්භාව්‍ය භාෂාවක් මම මෙතනදී පාවිච්චි කරලා නැහැ. වචන වලට බරක් දුන්නේ නැහැ. සරල භාෂාවක් තමා තෝරගෙන තියෙන්නේ. නමුත් එහෙම කරන්න හේතුව මොකද්ද? තරුණ තරුණියෝ ගොඩක් කැමති නැහැ සම්භාව්‍ය භාෂාවක පොතක් කියවන්න. ගොඩක් ආදරය තේමා කරගත්ත නිසා මට හිතුණා මේ වගේ සරල බස් වහරකින් වැඩි බරක් නැති භාෂාවකින් මේ පොත පාඨකයන්ට දුන්නොත් එයාලා මේ පොතත් එක්ක රැඳී කියලා නමුත් මගේ අරමුණ වෙන්නේ දිගටම ඒ අයව මේ වගේ භාෂාවක රඳව ගන්න ටික ටික මට පුළුවන් නම් ඒ අයව ඒ භාෂාවත් එක්ක ටික ටික ගෙනියන්න මම හිතන මගේ ව්‍යායාම ඉදිරියේදී සාර්ථක වෙයි කියලා මම හිතනවා. දැන් අපි කොහොමද නිගමනයකට එන්නේ වර්තමානයේ තරුණ පිරිස් පොදුවේ අපි කියමුකෝ වැඩි දෙනෙක් කියමුකෝ ආ වැඩි දෙනෙන් සරල භාෂාවටයි කැමති. දැන් එහෙම අපි නිගමනයේට දැන් සමීක්ෂණ යනාදී කරලා නම් අපිට සාධක තියෙනවා ඔප්පු කරන්න. ඔබට එහෙම හිතුනේ ඇයි? මොන විදිහේ අත්දැකීම් නිසාද එහෙම හිතුනේ? දැන් පොතක් ගත්තහම පොතක පිටකවරය පොතේ නම ඒ වගේ දේවල් ගත්තහම අපිට හිතන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් කොයි පැත්තට යන නව කතාවක්ද කියලා. එතකොට විශේෂයෙන්ම ආදරය තේමා කරගෙන යන යෝන් නවකතාවක් නිසා ඒ පාඨකයෝ තෝරා ගන්නවා මේක මට ගැළපෙන කතාවක්ද මට කියවලා රස විඳින්න පුළුවන්ද කියන එක. ඒ මට්ටමේදී සමීක්ෂණයකින් තොරව අපිට ඒක හිතන්න පුළුවන් පාඨකයෝ මේ පොත වැළඳ ගනීවි. එතකොට දැන් එක පොතක් හොඳ වුණොත් එයා ඒ ලේඛිකාවගේ හෝ ලේඛකයාගේ තව පොතක් ගන්න ඉඩ තියෙනවා. අන්න එතනදී අපිට පුළුවන් නම් එයාව හැමින් ගෙනියන්න අලුත් පාරකට ඒක සාර්ථකයි. එකපාරටම ලොකු භාෂාව දැනුමක් දෙන්න යන්නේ නැතුව. එතකොට දැන් මේ හිතුවක්කාර සුළඟ කියන නවකතාව ඔබගේ අලුත්ම නවකතාව මේකට වස්තු වෙලා තියෙන ජීවන අත්දැකීම මොකක්ද? මේකට වස්තුව වෙන්නේ නේපාලයට යන ලංකාවේ තරුණ මාධ්‍යවේදීකුගේ අත්දැකීමක්. ඔහුට එතනදී හම්බෙනවා නේපාල ජාතික තරුණ මාධ්‍යවේදිනියක්. මමත් වෘත්තීය මාධ්‍යවේදිනියක්. සැබෑ අත්දැකීමක් නොවුනත් මේ පොත ලියන්න කලින් මට හම්බෙනවා නේපාලයට ගිය තරුණ මාධ්‍යවේදීකුගේ සංචාරක සටහනක්. ඒක ආදර කතාවක්වත් මොකක්වත් නෙවෙයි එයා ඒ නේපාලයට ගිහිල්ලා දැක්ක සංචාරක අත්දැකීම විතරයි මං ඒ අත්දැකීම පාදක කරගෙන මම නේපාලයට ගිහින්නේ ඒ අත්දැකීම තමයි පාදක කරගත්තේ ඒ අත්දැකීම පාදක කරගෙන ඒ ලංකාවෙන් යන තරුණයාගෙත් නේපාල ජාතික තරුණියගෙත් ඒ පොඩි සති දෙකක වගේ වැඩමුළුවකට යන්නේ. ඒ අතරතුරේදී ඇතිවෙන ආදර සම්බන්ධතාවයක් ගැන තමා මේ පොතෙන් මම මතු කරන්න උත්සාහ කරලා තියෙන්නේ. ඔව් දැන් අර වගේ කෙනෙකුගේ දින සතහනක් නැත්නම් වාර්තා සතහනක් ගත්තත් නවකතා නිර්මාණ කරුවෙකුට තමන්ගේ පරිකල්පණයෙන් ගොඩනගා ගන්න පුළුවන් ජීවන වෘත්තාන්තයක් නේද? දැන් ඔබ කරලා තින්නේ ඒකයි. එතකොට දැන් මේක ප්‍රේම මූලික අත්දැකීමක් නේද? ඔව් ප්‍රේමය මූලික කරගත් අත්දැකීමක්. නමුත් මේක සම්මත ආදරයෙන් ඔබට ගිහින් තියෙන අසම්මත ආදර කතාවක් විදිහට යන්නේ. ආදරයේදී ඇත්තටම අපිට බෑ සම්මතද අසම්මතද කියලා ඉරක් ගහන්න. දැන් ලංකාව ගත්තාම ලංකාව මුල් කාලෙදී සහජීවණයෙන් ගොඩනැගිච්ච රටක්. දැන් අප්පුහාමි දින ගණනාවකට ගෙදරින් කොහේ හරි බැහැරව යනවනම් එහා පැත්තේ ගෙදර සිරිපාලට තමා කියන්නේ අපේ ගෙවල් පැත්ත පොඩ්ඩක් බලා ගන්න කියලා. ඒකේ තේරුම අප්පුහාමිට ආපහු ගෙදර එන්න බැරි වුණොත් සිරිපාල තමා අරගේ පෝෂණය කරන්නේ. කවදාරි දවසක අප්පුහාමි ගෙදර එන වෙලාවක තමුන්ගේ බිරිඳ ගැබ් අරගෙන හිටියත් ඔහු තලන්න යන්නේ නැහැ මේ දරුවගේ තාත්තා කවුද කියලා. මොකද අප්පුහාමි හොඳින්ම දන්නවා මන් නැති අතරතුරේදී මේ ගෑණිව මගේ දරුවෝම කවුරු හරි පෝෂණය කරලා තියෙන බව. ඉතින් මේ බටහිර සංස්කෘතියෙන් තමා අපිට ආවේ විවාහ වෙන්න ඕනේ ඔබ එක මිනිහෙක් එක්ක විතරක් ඉන්න ඕනේ ඒ වගේ දේවල් බටහිර සංස්කෘතියෙන් ආවත් ලංකාව පාලනය කරපු බටහිර සංස්කෘතියට අවශ්‍ය වුණා ලංකාවට ඒ විදිහේ සංස්කෘතිය දෙන්න එක ගෙයි කෑම වගේ සංස්කෘතියක් තිබ්බා නමුත් දැන් අපි එතන අස්සන් කිරිලි නෑනේ දැන් බටහිර ඒගොල්ලෝනේ මේ අස්සන් කිරිල්ල පටන් ගත්තේ ඔව් එක ගේ කෑම වගේ සංස්කෘතියක් සහජීවනයෙන් හිටපු රටකට මේ වගේ සංස්කෘතියක් දීලා ඒ රටවල් වල මිනිස්සු අද වෙද්දි living together වගේ සංකල්පවලට ගිහින් තියෙනවා. ඒ අපේ අතීත තත්ත්වෙම තමයි. ඔව් දැන් නමුත් අපි තමයි living together කියන සංකල්පය හරියටම දැන් ඒක අපිට දුරාචාරයක්. දැන් ලංකාවට දුරාචාරයක් සංස්කෘතියට විරුද්ධව යන දෙයක්. නමුත් අපේ සංස්කෘතිය කියලා අපි මේ පෙන්වන්න හදන්නේ බටහිරින් අපිට ආපු සංස්කෘතියක්. මම හිතුවක්කාර සුළඟ කතා වර්ෂේ ගේන්න හදන්නේ අපේ ඒ කාලේ තිබ්බ සංස්කෘතිය අලුත් විදිහකට. ඒ අලුත් විදිහකට කියලා ඔබ අදහස් කරන්නේ මොකද්ද? ඒ කියන්නේ දැන් දෙන්නෙක් විවාහ නොවි එකට ඉන්න එක අද කාලේ වරදක් විදිහට දකින්නේ. පොදු සම්මතය ඒකයි. පොදු සම්මතය ඒක. නමුත් ලංකාවේ අතීතයේ පටන් විවාහ වෙන ක්‍රමයක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අස්සම් කරලා ඒ දෙන්නගේ අයිතිවාසිකම සඳහා ප්‍රතිඥා දීලා අබුසමි ජීවිතේ ගත කරන ක්‍රමය අත වශයෙන්ම පටන් ගත්තේ පෘථුවි සිංගෙන් තමයි. එතනදී දැන් පොතෙන් බැඳුනට බොහෝ දෙනා අද වෙද්දී හිතෙන් බැඳිලා නැහැ. ඔවුන් පොතෙන් බැඳිලා එක ගෙදරක ජීවත් වුණත් හැමෝම හිතින් ලිහිලා ඉන්නේ. නමුත් මේ මගේ කතාවට පාදක වෙන රටවල් දෙකක, ජාතියන් දෙකක, ආගම් දෙකක කතාවක්. ඉතින් ඒ දෙන්නා පොතේ බැඳිලා නැහැ. නමුත් හිතින් බැඳිලා ඉන්නවා. ඒ කියන්නේ මේ එතන තියෙන්නේ මේ නිකන් ගතානුගතික නීති අනුකූල එහෙම කතන්දරයක් නෙමෙයි බොහොම මේ මනුෂ ආදරේ නේද? එතන මේ ගතානුගතික සමාජ සම්මත ඔක්කොටම පටහැනි කියන මතේ දරන්න පුළුවන්ද තියෙන අපේ මේ සමාජ ධර්ම අනුව. නමුත් හිත කියන එක අපිට එහෙම නවත්තන්න බෑනේ. එහෙම මේ නීති රෙගුලාසි දාලා එහෙම නවත්තන්න බෑ. ඒ බඳු හිත් දෙකක් ගැන තමයි ඔබ ලියලා තියෙන්නේ. මේ කතාවේ කියෙන්නේ. ඔව්. දැන් ඒ වගේ අත්දැකීමක් ලියනකොට දැන් ආදරේ මූලික කරගෙන ලියනකොට මොකක් හරි ඔබ භාවිතයට ගන්න භාෂාවේ තියෙන්න ඕනේද ඒ ආදරය විවරණය කරන්න අවශ්‍ය කරන යම්කිසි ධ්වනි ශක්තියක් හැඟීම් දනවන ගුණයක් සහිත භාෂාවක් අවශ්‍ය වෙනවද? එහෙම නැතුව ලියන්න පුළුවන්ද? මොකද ඔබ හිතන්නේ? අවශ්‍ය වෙනවා. මොකද අපි මේ පොත හරහා කතා කරන්නේ තව කෙනෙක්ගේ හිතට. එතකොට හැඟීම් මතු කරන්න මම සරල බර නැති බස්වහරක් යොදාගෙන තියෙන නමුත් ඒක මේ අපි එදිනෙදා ජීවිතේ කතා කරන සාමාන්‍ය භාෂාවම නෙමේ සාමාන්‍ය අපි එදිනදා ජීවිතේ කතා කරන සාමාන්‍ය භාෂාවත් සම්භාව්‍ය භාෂාවත් අතර තියෙන භාෂාවක් තමයි මම මේ පොත හරහා පාඨකයාට කතා කරන්න යොදාගෙන තියෙන්නේ. දැන් අකිලා කියවල ඇති නේද මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මලගේ ඇත්තෝ සහ මලුන්ගේ අවුරුදු කතා දෙක. නව කතා දෙක කොටස් දෙකක් නේ. එකම ජීවන වෘත්තාන්තේ කොටස් දෙකක්. ඒ නව කතා දෙකේදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් භාවිතයට අරන් තියෙන භාෂාව ගැන මොකද හිතන්නේ? ඇත්තටම මට අර කලින් මම මේ ලේකරි ප්‍රවීණයෝ කියලා කතා කරද්දිත් මට එතුමාව මතක් වුණා. ඔය පොත මට ගෙනත් දුන්නේ අපේ මහප්පා. එයාගේ බෑග් එකේ නිතරම තියෙන පොත් දෙකක් ඔය. ඕක මම අරගෙන කියවුවා. මේක මම හිතන්නේ මේ කටපාඩම් කරනවා ඇතිනේ. ඔව් නිතරම දකින්න පුළුවන්. එහෙම මම අපේ ගෙදර අපේලාක මම අරගෙන තමයි ඇත්තටම ওই පොත් දෙක මුලින්ම කියෙව්වේ. ඒ වෙලාවෙත් මට හිතුණා දැන් මේ වගේ පොත් ලියන අය අතරට අපි කොහොමද මේ එන්නේ කියන්නේ. කරන්න බෑ නේද මේ දේවල් කියලා. ඒ ප්‍රේමය ගැනමයි ලියලා දෙන්නේ. ඒ ප්‍රේමය ගැන. එතනත් ඔබගේ මේ මේ හේතුවක් ආරසුණා වගේ ජපන් පෙම්වතිය සිංහල පෙම්වතා. පෙම්වතා. නමුත් ඊට සමාන කරන්න බැරි වුණත් මම එහෙම තේමාවකට ගිය එක ගැන ගොඩක් සතුටු වෙනවා. ඔව් නෑ මම අර ප්‍රශ්නේ අහන්න හේතුව දැන් එහිදී මහාචාර්ය සරච්චන්ද්‍රන් ප්‍රේමය මූලික කරගෙන තියෙන අත්දැකීමක් මේ විවරණය කරන්නේ නව කතාවක් හැටියට. ඒකෙදි ඔහු භාවිතයට අරන් තියෙන භාෂාව ඔබ කියවලා තියෙනවා නම් ඒක මතක් වෙයි. දැන් ඒ භාෂාවන් ඇත්තටම මේ බොහොම ගැඹුරු තේරුම් ගන්න අමාරු භාෂාවක් නෙමෙයි. හැබැයි මේ භාෂාවේ තියෙන බොහොම මේ හෘදයාංගම භාවයක්. බොහොම හිතට හැඟීම් දනවන සුළු ඒ භාෂාවේ යම්කිසි ව්‍යංග්‍යාර්ථ, ධනිතාර්ථ දනවන ශක්තියක් තියෙන භාෂාවක්. ඉතින් එතෙන්දී ඒක සරලයි සුගමයි කියනට වැඩිය ඒ ප්‍රේමය විවරණය කිරීම සඳහා හෘදයාංගම හැඟීම් දනවන විදිහේ භාෂාවක් උපයෝගී කරගෙන තියෙන්නේ. ඒ සරල සුගම භාෂාවක් පාවිච්චි කිරීමයි ප්‍රේමය ප්‍රබල විදිහට ධ්වනිත කරන්න පුළුවන් හැඟීම් බර භාෂාවක් භාවිත කිරීමයි අතරේ වෙනස ඔබ කොහොමද දකින්නේ? ආදරය කියන දේ අපි හැමෝගෙම හිතවලට දැනෙන දෙයක්. ගොඩක් වෙලාවට මිනිස්සු දකිනවා ආදරය හරි බොළඳ දෙයක් විදිහට. නමුත් එහෙම කියන අය ආදරේ බොළඳකමකුත් තියෙනවා. අපි ගිමකෝ කොච්චර අපි වයසින් මේරුවත් ආදරේදී බොළඳ වෙනවා. එහෙම එහෙම ස්වභාවිකුත් තියෙනවා ඒකේ. නමුත් අපි හැමෝම ආදරය කරනවා ආදරයේදී තුමා භාවිතා කළ භාෂාවත් මම මෙතනදී භාවිතා කරලා තියෙන භාෂාවත් එක සමාන නැති වුණත් හැඟීම් ප්‍රකාශනයේදී මම හිතන්නේ ඒක ආදරය කරන හැමෝටම හිතට දැනෙනවා ගොඩක් වෙලාවට අපි අපේ කරගන්න නිසා ඒ හැම හැඟීමක්ම ඔව් මම ඒකෙන් අදහස් කරේ දැන් සරච්චන්ද්‍රයන්ගේ භාෂාව අනුකරණය කරන්න කියන එක නෙමෙයි එහෙම කරන්න ඕනේ නැහැ කරන්නත් බෑ මොකද ඒක කරන්න බැරි ඒ එන්නේ tamunge හිතේ තියෙන ආදරය. tamunge හිතේ තියෙන ආදරය හෝ හුදකලාව ඒ ඒ ප්‍රේමය තමයි එළියට එන්නේ. එතකොට මං හිතන්නේ කිසිම වෙලාවක භාෂාව කියන එක අනුකරණය කරන්න පුළුවන්. භාෂාව ඉගෙන ගන්න පුළුවන්. නමුත් ඒක මං හිතන්නේ හිතෙන්ම එන දෙයක් නිසා අනුකරණය කරන්න පුළුවන් කියලා. මොකද ඒ නිසා තමයි අද වෙද්දි කෙනෙක් ලියන හැම නවකතාවක්ම එකිනෙකට වෙනස් විදිහට එන්නේ. ඔව්. නවකතා එකින් එකටත් භාෂාව භාවිත වෙනස් වෙන්න පුළුවන්. අනිත් එක මේ ඒ තමන්ගේ භාෂාව නිර්මාණාත්මකව භාවිතයට ගැනීමේ පරිචය පුරුද්ද අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ Tamanට ලියන්න පුළුවන් ඒ ශක්ති ප්‍රමාණය අනුවනේ අපිට භාවිතයට ගැනෙන්නේ. පරිචයෙන් පුරුද්දෙන් අත්දැකීම් වැඩි ලේඛකයෙකුට අඩු ලේඛකයෙකුට ගත්තම ඒ දෙන්නගේ ඒ පරිචය අනුව පුරුද්ද අනුව ඒ මට්ටම අනුව තමයි භාෂාව භාවිතයට ගැනෙන්නේ. ඒක අපිට පැහැදිලිව පිළිගන්න වෙනවා. තව ප්‍රශ්නයක් මම ඔබෙන් අහන්න කැමතියි. දැන් මේ නව කතාවක් ලියනකොට යම් කිසි රීතියකට, මෝස්තරයකට, ශෛලියකට අනුනේ ලියවෙන්නේ. දැන් වර්තමානයේ ඇතම් විචාරකයන්ගේ මතයක් තියෙනවා. දැන් නව කතාවක් ලියනකොට ඒ නව කතාවේ අන්තර්ගතයට වැඩිය ඒ කියන විදිහේ තමයි අලුත් බව තියෙන්න ඕනේ. කියලා බටහිර යම් යම් ආකෘති පාවිච්චි කරලා අපේ අත්දැකීම් මේකට ඔබන්න පොළඹවන සුළු මත තියෙනවා. මොකද ඔබ ඒ ගැන හිතන්නේ? මටත් ඒ වගේ නවකතා කීපයක් කියවන්න ලැබිලා තියෙනවා. නමුත් මම හිතනවා ඒක සාර්ථක නැහැ. අපි මොකද සාර්ථක නැහැ කියන්නේ? මොකද දැන් කියන්නේ අපි වෙනස් ආකෘතියකට අපේ දෙයක් පුරවන්න හැදුවොත් එතනම අපි අසාර්ථකයි. අපි අපේ ආකෘතියකට අපේ දෙයක් පිරෙව්වොත් ඒක සාර්ථකයි වගේම ඒක පාඨකයාටත් පැහැදිලි. මොකද අපේ අරමුණ අවසාන අරමුණ වෙන්නේ මේක අපි මුද්‍රණය කරලා ගබඩා කරලා තියෙන එක නෙවෙයි. පාඨකයා අතරට යවන එක අපි නැවත පාඨකයා අතරට පොතක් දෙන්න නම් පාඨකයා බලාපොරොත්තු වෙන විදිහේ පොතක් දෙන්න ඕනේ. මොකද මේ පොතේ අවසාන අයිතිකාරයා පාඨකයා වෙන නිසා අපි පාඨකයාට සාධාරණයක් කරන්න ඕනේ. පොත කියවලා ඔහුට මොනවද ලැබෙන්නේ කියන එක. දැන් මේ වගේ පොතක් කියවපුවම බොහෝ විට රසවින්දනයක් ලැබෙනවා. සහ මේ මහා ලොකු සමාජ අවබෝධයක් නොලැබුණත් ඉදිනදා ජීවිතයේදී තමුන් ආදරය කරන ඒ පැත්ත ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතනදී අපි බටහිර ආකෘතියකට අපේ දෙයක් ඔබවන්න හැදුවොත් ඒක අසාර්ථක විදිහට මම දකින්නේ අපේ හිතේ තියෙන දේ අපේ විදිහට අපිට කියන්න පුළුවන් නම් ඒක සාර්ථකයි. දැන් අපි කිව්වොත් එහෙම අපේ හිත තුල බිහි වෙච්ච යම්කිසි භාවමය අත්දැකීමක් අනුවනේ අපි ලියන්නේ නව කතාව. එතකොට ඒ ඒ භාවමය අත්දැකීම චරිත මාර්ගයෙන් විකාශනය කිරීමට යෑමේදී ඒ නවකතා මෝස්තරය ඒකත් එක්කම ඒකටම ආවේනික විදිහට පහළ වෙන එකක් මිසක් අර පිටස්තර අනුන්ගේ රාමුවකට අපේ අත්දැකීම් දැමීම ඒක සම්පූර්ණයෙන්ම මේ නවකතාවේ අසාන්තකත්වයට හේතු වෙනවා කියන එක ඔබ කියන්නේ. හේතුවක් විදිහට මම දකිනවා මොකද මේ එතනදී දැන් වෙන පිට රටක හෝ වෙන ඒ වගේ දෙයකට මේ අපේ අදහස් දාන්න බෑ මොකද අපි ගොඩක් වෙලාවට අපි ලියන්නේ ලංකාවේ පාඨකයෙක්ට දැන් අපේ හිතේ තියෙන දේ ඒ විදිහටම කියන්න පුළුවන් වුණොත් ඒක සාර්ථක වෙන්නේ. මොකද අපි තමා දන්නේ ඇත්තම කතාව මොකක්ද කියලා. ඒක ඒ විදිහටම දෙන්න පුළුවන් නම් ඒක යථාර්ථයක් වෙනවා. නව කතාව තුළ. එතකොට ඒක සාර්ථකයි. නැත්තම් අර ණයට ගත්තේ මෝස්රයක් වගේ වෙන්නේ. පැහැදිලි කමක් නැහැ මොකක්ද මේ වෙලා තියෙන්නේ කියන එක. කොටින් කියනවා නම් අපේ නව කතාවක රීතිය මෝස්තරය ආකෘතිය එය නිරුසාහයෙන්ම ඊටම ආවේනික විදිහට බිහි වෙන එක තමයි සිද්ධ වෙන්නේ. සිද්ධ වෙන්නත් ඕනේ. ඒකයි ඔබ කියන්නේ නේ. තව කතා කරන්න තිබුණා අපිට හොඳයි. නමුත් අපිට කාලේ ඉඩ දෙන්නේ නැහැ. අද අපි පෙරවදන වැඩසටහනින් ඔබට හඳුන්වා දුන්නේ අකිලා නදීශානි බණ්ඩාර තරුණ ලේඛිකාවගේ නවකතාකාරියගේ හිතුවක්කාර සුළඟ කියන ඇගේ අභිනව අලුත්ම නවකතාවයි ඒ නව කතාව හඳුන්වා දීමේදී අපි කළ සාකච්ඡාවට සහභාගී වීමට පැමිණීම ගැන අකිලට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. මීටත් වඩා බොහොම ප්‍රබල සාර්ථක හැමදාම අගය නැති නොයි පවතින නවකතා තව තවත් අනාගතයේදී ඔබ අතින් බිහි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා කියලා. ඔබතුමාටත් මම ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා අද මාව මේ මැදිරියට කැඳවලා මගේ පොත ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දුන්නට. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාවත් අමරසිංහ. නාද සතහන මලින්ත දේශප්‍රිය. පෙරවදන මාරිස්තලා ප්‍රනාම්ගේ නිෂ්පාදනය. Thank you. පෙරවරු 11ට තවත් විනාඩි 7කට ආසන්න ගුවන් කාලයක් ඉතිරිව තියෙනවා. ඔබ සවන් දෙන්නේ සදේශීය සේවයට. මේරු ගීත කිහිපයක් ඔබ වෙනුවෙන් ඔබට අහන්නට රස විඳින්නට අවස්ථාව ලබා දෙන්න අපි සූදානම්. ආරම්භයේ සටහන් කරන්නට තෝරගත්ත WD ආරියසිංහ ගැයූ ගීතයක් රත්නශ්‍රී විජේසිංහන් මේ ගීතය ලිව්වේ ගුණදාස කපුගේගේ සංගීතයට. රාව නගන මීපා ලලිත ලවන සිඳ රඟන්න ඉද හරින්න රාධා ගමන මද පොදින් සීතල වකුල කලාපේ මංගල යහන් සලුව සෝදා සුසුම් නලින් වියලෙන්නට ඉද හරින්න රාධා ඉසර තුඩට තුඩ නගන්න ඉද හරින්න රාධා මහද සුරත් නෙළුම් කැකුල ගැදුරු වෙන්න පාරා දුනු දියෙන් මිදී මද රස රාවණ ගණනීපා ලලිත ලවණ සිඹ රඟන්න ඉද හරින්න රාධා ගෙවන පිරුණු කුණුසුම නිවාලන්න රාධා ලහෝ පලු සිහිල කෙල් මැලි සඳුන් කල්ප කවරා ඉසර තුදට තුද නගන්න ඉද හරින්න රාධා මහද සුරත් නෙළුම් කැකුල දැදුරු වෙන්න පාරා දුනු තියෙන් මිදී මද රට රාවනගන මීපා ලලිත ලවන සිඹ රඟන්න ඉද හරින්න රාධා ගිමිහිර ගියකතු අවසන් කරන්නට තොරගත්තා සෝමතිලක ජයමහ සමග පුණ්‍යාකත්‍රය ආරච්චිගේ යෝගීතයා. ලින්තොට ගම්තොට ආදිතනියා මල් මද විසුනි ඔබ හමු වූවා ලින්තොට ගම්තොට ආදිතනියා මල් මද විසුනි වෙති රජ කිරුළු පැලඳෙමි අපි රජ වෙති ඔබේ හදවත මුදේ සවනල්ලකි යල්පිට දිනයත් අපි හමු වන්නෙමු අපි සතුටින් අද පිරුණු කලන්නෙමු අපි සතුටින් අද පිරුණු කලන්නෙමු පෙරවරු 11යි දැන් වෙලාව ඒෂියානු පුවා අනුග්‍රහය වෙබ්බඩි ලංකාවේ අංක 1 QSD RB500 අධිශක්තිමානී කම්බි දෙලිතා ලාභදායි පාසු මිලට වෙබ්බඩි දේශීය කුටනගන අපගේ ශක්තිය ඔබටත් ගොවිතැනේ මහා පෙරලියක් කරන්න දිරිදෙන ආණ්ඩුවේ රන්නස් වෙන්න සහ ගොවි නවෝදා සහනනාය ක්‍රම දැන් ක්‍රියාත්මකයි ලංකා බැංකුවේ මහජන බැංකුවේ හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සබඳතා නිලධාරී